සාතු සාතු සාතු ශ්‍රද්ධාවන්ත පිටුනි ශ්‍රී ලංකාවේ ඉපදුන ඔබ ඉතාලියේ ඉතා ලංකාවෙන් දුර බැහැර ඉතාලිය කියන රටේ රැකියාවක් සොයාගෙන ඇවිත් තියෙනවා ඔබ තමන්ගේ ජීවිතය දියුණු කර ගැනීම පිණිස රැකියාවක් කරන අතර රැකියාවක් කිරීමට පැමිණි ඔබ භෞතික දියුණුවක් අපේක්ෂා කරමින් සිටි ඔබ අද වෑයම් කරන්නේ ඒ භෞතික දියුණුව ඉක්මවා ගියපු ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීම පිණිස එනිසා අපි ඔබ ගැන ඉතාම සතුටටපත් වෙනවා බොහෝ දෙනා ජීවිතයේ භෞතික පැත්ත ගැනම කල්පනා කරද්දී ටික දිනකට හෝ තම තමාගේ ජීවිතය තුළ භෞතික පැත්ත වගේම ආධ්‍යාත්මික පැත්ත දියුණු කර ගැනීම පිණිස කැමැත්තක් ඉපදීම ගැන අපි තාම සතුටටපත් වෙනවා. පින්වත්නි අපි ජීවිතය ගත කරගෙන යනකොට අපිට විවිධාකාර දෙයට මුහුණ දෙන්න වෙනවා. විවිධ දෙයට මුහුණ දෙනකොට ඒ අවස්ථාවේදී බොහෝ දෙනාට තැති ගැනීම ඇති වෙනවා, බය ඇති වෙනවා. සමහර අවස්ථාවලදී හොලගන්න බැරි තරම් ශෝකය ඇති වෙනවා. ශෝකයෙන් වැළපෙන අය බොහෝ ලෝකේ වාසය කරනවා. කලන්ත හැදෙනවා පපුවටත් ගහගෙන අඬනවා. සමහර අයට සිහි නැති වෙනවා. ඉතින් මේ වගේ ස්වභාවයන්ටපත් වෙන්නේ හිතට ශක්තියක් නැතිකොට. හිත ශක්තිමත් නැති නිසා තමයි ශෝක කරන්නේ. කලන්ත හැදෙන්නේ. පපුවටත් ගහගෙන අඬන්න සිද්ධ වෙන්නේ. සිත ශක්තිමත් නැති වෙන්නේ සිත අකුසලයට ගොදුරු වෙලා සිත අපිරිසිදු ස්වභාවයටපත් වෙලා ඒ අකුසල් වලින් සිත මුදව ගන්නට බැරි ස්වභාවයක තිබුණොත්. ඊතර කල්පනා කරලා බලන්න අපිට යම් ගැටලුවක් ඇති වෙනකොට පුංචි හෝ ලොකු හෝ ගැටලුවක් ඇති වෙනකොට අපිට බය තැති ගැනීම හට ගන්නවා නම් ශෝක කරන්න සිද්ධ වෙනවා නම් වැළපෙන්න සිද්ධ වෙනවා නම් ඔහොල ගන්න බැරි චිත්ත පීඩාවලට මොන දෙන්න සිද්ධ වෙනවා නම් කෙනෙකුට කියා ගන්න බැරි තරම් දුක් පීඩා හිත ආශ්‍රේ හංගගෙන අතිශය ශෝක කර කර වාසය කරන සිදු වෙනවා නම් ඒබඳු ජීවිතයක් සපවත් ජීවිතයක් නෙවෙයි නේද ඒබඳු ජීවිතයක් සපවත් ජීවිතයක් නෙවෙයි බාහිරට නොපෙනුනාට බොහෝ දිනාගේ අභ්‍යන්තරේ ශෝකයෙන් වැහිලා තියෙන්නේ. කඳුලින් වැහිලා තියෙන්නේ. දුක් ශෝක කිරීම වැළපීම හිත ඇතුලේ කිරීලා තියෙන්නේ. ඉතින් මේ මේ මේ ආකාරයට වාසය කිරීම දුක් සහිතයි. නමුත් යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයට අනුව හිතන්ට පුරුදු වුණොත් ධර්මයේ හොඳින් පිළි අරගෙන හොඳින් ධර්මයේ පුරුදු කරගත්තොත් අන්‍යයන්ට පුළුවන්කම ලැබෙනවා කුමන ආකාරයේ අරුබුදයක් ඇති වුණා මොනතරම් බලවත් වූ ගැටලුවක් ඇති වුණත් බයත් ඇති ගැනීම අතහැරලා ශෝකනකොට වැළපෙන්නේ නැතුව දුක් පීඩා විඳින්නේ නැතුව වාසය කරන්න පුළුවන් බලන්නතොට යම් කෙනෙක් ඒ විදිහේ ජීවිතයක් උපදව ගත්තොත් මොන ප්‍රශ්නේ ඇති වුණත් බය ඇති වෙන්නේ නැත්තම්, පැතිගැනීම ඇති වෙන්නේ නැත්තම්, කලන්තේ හැදින්නේ නැත්තම්, ශෝකය උපදින්නේ නැත්තම්, කඳුළු හලාගෙන අඬන්ට වෙන්නේ නැත්තම්, පපුවට අත්ගහගෙන අඬන්ට වෙන්නේ නැත්තම්, ඒ ජීවිතය වාසනාවන්තයිද නැද්ද? ඒ ජීවිතය තමයි වාසනාවන්ත. භාගතුන් වහන්සේගේ ධර්මය අන්න ඉබඳු ජීවිතයක් උපදව ගැනීම පිණිසයි. එතන අපි කවුරු කල්පනා කළ යුත්තේ අපේ ජීවිතය ආන්ගේ වගේ ශෝක නොකරන දුක් පීඩා උපදින්නේ නැති ජීවිතයක් බවට පත් කරගන්න. දැන් දුක් පීඩා ඉපදුනන් පස්සේ ඒක හොලගෙන ඉඳීම ඒකත් අපහසුයි. නේද? යම් කෙනෙකුට දුක් පීඩා උපදිනවා, ඔහුලගෙන ඉන්නවා. ඒක අමාරුයි. නමුත් දුක් පිට උපදින්නේ නැත්නම් ඒක තමයි සපවත් බව. ඒක සපයි. සුපහසුයි. ඒතර භාගතුනාස්ගේ ධර්මය අන්න ඒ වගේ සිත උපදව ගන්න. දුක් පීඩා උපදින්නේ නැති සිත උපදවගෙන යුක්තිය තමයි භාගතුනාස්ගේ ධර්මයේ තියෙන්නේ. ඒතර මේ විදිහේ ධර්මයේ ඒ විදිහට ඒ සිත සකස් කර ගන්න නම් භාගතුනාස්සේ පෙන්වා දුන් විදිහට ධර්මයේ පුරුදු කරන්න ඕනේ. ධර්මයේ පුරුදු නොකොට ඒ ධර්මයෙන් අපේක්ෂා කරන ඒ ධර්මයෙන් උපදින ප්‍රතිලාභය ලබන්න බෑ. ධර්මයේ පුරුදු කිරීමෙන්ම තමයි භාගතුන් වහන්සේ පෙන්වලා තියෙන ආකාරයටම ඒ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්න පුළුවන්. යමෙක් ධර්මයේ පුරුදු නොකොට ඒ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබන්න උත්සාහ කරොත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ධර්මයේ පුරුදු කළ යුතු එකක්. මේ ධර්මයේ පුරුදු කිරීමකින් තොරව ඒ ධර්මයෙන් ලැබෙන සුවපහසුව ලබන්න බෑ. දැන් කයින් නිරෝගී බවක්, කයින් ශක්තිමත් බවක් යමෙකුට වුමනයි නම් එයා කය හොඳට පෝෂණය කරන්න ඕනේ. කය හොඳට පෝෂණය කරන්න ඕනේ. නිරෝගීව තියාගන්න ඕනේ. ඒකට ආහාර පාන, බේතේ ආදී දේ හොඳට සපයන්න ඕන, කලට වෙලාවට ඒවා කරන්න ඕනේ. ඊළඟට කය පිරිසිදු කරන්න මේ ආදී වශයෙන් කය පෝෂණය කරන්නත් කය ආරක්ෂා කරගන්නත් ඕනේ. එතකොට කය ශක්තිමත් කය ඇතුළු වාසය කරන්න පුළුවන්. ඒ වගේ හිත හිත ශක්තිමත් වෙන්න නම් හිත දුබල නොවි තියා ගන්න නම් හිත හොඳට පෝෂණය කරගන්න ඕන ආරක්ෂා කරගන්න ඕන පිරිසුදු කරගන්න ඕන. ඒතර භාගතුන් වහන්සේගේ ධර්මය මේ සිත පිරිසුදු කරගන්නත් සිත පෝෂණය කරගෙන සිත ආරක්ෂා කර ගැනීම පිණිස තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒතර මේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයේ කියලා තියෙන ආකාරයටම අපි පුරුදු කරන්න එසේ පුරුදු කිරීමෙන් ධර්මයෙන් ලබන්න පුළුවන් ප්‍රතිලාභ ඊටා ඉක්මනින් ලබන්න පුළුවන්. ඒකට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් මේ ධර්මයේ පුරුදු කරන්න ප්‍රමාද වුණොත් එහෙම එයාට ශෝක කරන ජීවිතේ, වැළපෙන ජීවිතේ, පිටහස් වෙන්න ලැබෙන්නේ ඒ නිසා ප්‍රමාදයටපත් නොවි දැන් දැන් ඉඳලම මේ ධර්මයේ පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. ධර්මයේ ඇසු මොහොතේ පටන්. ඒ ධර්මයේ පිළිගත්තු ඒ මොහොතේ පටන්ම ධර්මයේ පුරුදු කරන්න අපි පුරුදු වෙන්න ඒ නිසා ධර්මයේ අහනකොටම අපි හිතට ගන්න ඕන හොඳට සිත පිහිටව ගන්න ඕන මේ ධර්මයේ මම අවබෝධ කරගන්න ඕනේ. මම මේ ධර්මයේ වර්ධු කර ගන්න ඕනේ කියන අදහස ඇතුව කන් යොමාගෙන සිත පිහිටුවගෙන ධර්මය අහන්න ඕනේ. එතකොට මේ මොහොතේ මේ ආයේ ධර්මයට පහදිනවා. මේ මොහොතේ පටන් මෙයා ඒ ධර්මයේ පුරුදු කරන්න කැමති මොකද මේ ධර්මයේ තුල තියෙන්නේ සිත සූපපත් කරගන්න විදිය කියලා දෙන්නේ. ඒතර සූපහස්යෙන් වාසය කරන්න කැමති කෙනා විසින් සිත සූපපත් බවට පත් කර ගැනීම පිණිස කියාදෙන ධර්මය අහපු ගමන්ම ඒක පුරුදු කරන්න කැමති වෙනවා. ඒ නිසා අපි ධර්මයේ ඉගෙන ගනිද්දී ඒ මොහොතේ පටන් ඒ ධර්මයේ කියා තියෙන දේ පුරුදු කිරීම පිණිස කැමැත්ත ඇති කර ගන්නට ඕනේ. ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්වා දෙන ඒ උතුම් ධර්ම කාරණා කීපයක් සිත පිරිසිදු කරගෙන ආයතති ගැනීම බහැර කරගෙන අතිශය සුව පහසුවෙන් වාසය කරන්න පුළුවන් හිතක් හදා ගැනීම පිණිස භාගතුන් වහන්සේ පෙන්වා දුන් උතුම් ධර්ම කාරණා කීපයක් අපි සිහිපත් කර දෙන්න කල්පනා කළා අද දවසේදී. දවසක් භාගතුන් වහන්සේ මොන ගෙහෙන්න පැමිණුණා ජානුසෝනි කියලා බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයා ඇවිදින් භාගතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා භාගතුන් වහන්සේට කියා සිටියා ස්වාමීනි භාගතුන් වහන්සේ මම මෙන්න මේ වගේ අදහසක් මතයක් දරන කෙනෙක්. මොකක්ද ඒ අදහස? ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ලෝකයේ මිනිස්සු සීළු දෙනාම මැරෙන ස්වභාවයෙන් යුක්තව ඉඳෙද්දී ඒ මරණයේ ඉදිරියේ බයෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. මම ආන් ඒ වගේ අදහසකයි ඉන්නේ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා මරණ ස්වභාවයේ තියෙනවා මරණ ස්වභාවයේ තියෙද්දීම මරණය ඉදිරියේ බය තැති ගැනීම සහිතයි හැබැයි තව සමහර අය ඉන්නවා මරණ ස්වභාවයේ තියෙනවා හැබැයි ඒ අය මරණ ස්වභාවයේ ඉදිරියේ බය තැති ගැනීම නැහැ එහෙම කොටාසිකුත් ඉන්නවා කියලා දේශනා කළා දැන් බලන්න අපි මුලින් කතා කළේ අපිට යම් ගැටලුවක් අරුබුදයක් වෙනකොට බය තැති ගැනීම ඇති වෙනවා. ශෝක කරනවා, වැළපෙනවා, කලන්ත හැදෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් යුක්තව තමයි බොහෝ දෙනා වාසය කරන්නේ. බලන්න අපිට යම් ඇති වෙන ගැටලු ගැටලු බලනකොට අපිට මොන දෙන්න තිබෙන භයානකම ගැටලුව නේද මරණය. එදිනදා ජීවිතයේ විවිධ දෙයට මොන දෙද්දී අපිට බය උපදිනවා. තැති ගැනීම ඇති වෙනවා. කලන්ත දානවා. ශෝක කරනවා. නමුත් අපිට මරණය කියන භයානක අතිශය දුක් සහිත තත්වයට මුහුණ දෙන්න වෙන යම් කලක අපි මේ පුංචි පුංචි කාරණා හමු වෙදී පවා ශෝක කරනවා නම් දුක් පීඩා උලන්ට පරි දුක් පීඩා හිතේ හට ගන්නවා නම් මරණය කියන අතිශය බිහිසුණු අතිශය දුක් සහිත මොන විදිහකින්වත් වළක්ව ගන්න බැරි මරණය ඉදිරියේදී අපි කොහොමද මුණ දෙන්නේ? කල්පනා කරලා බලන්න. එහෙමනම් අපි යම් කලක මරණයට මුණ දෙන සිද්ධ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. කොයි මොහොතද කියලා කියන්න බෑ. අපි යම් වෙලාවක මැරෙනවා. අන්නේ මොහොත වෙනකොට අපි බය නැති ශෝක නොකරන තැති ගැනීම හට නොගන්නා අය බවට පත් වෙලා හිටියොත් එපමණකින්ම අපි මේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගෙන තියෙන්නේ. ඉතින් යම් කෙනෙකුට නොහැකි වුණොත් මරණය ඉදිරියේ බිය නොවී ඉන්න නොහැකි වුණොත් එයා මේ ජීවිතයේ සාර්ථක කරගත්තේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතයේ සාර්ථක බව කියන එක ඒ විදිහට තේරුම් ගන්න. මේ ලෝකේ බොහෝ දෙනා කල්පනා කරන ජීවිතේ සාර්ථකයි කියලා හිතුවාම අපිට අපි හොඳට කාලා බීලා ඇදලා පැලඳලා ඉඳීම සාර්ථක බවක් වශයෙන් තමයි සැලකන්නේ. නමුත් ඒ සාර්ථකත්වය ප්‍රමාණවත් නැහැ. මිනිස්සු හොඳට කාලා බෙලින්න ඕන එකක් සාර්ථක බවක් ජීවිතේ. ඇඳුම් පැළඳුම් හොඳට ඇඳලා නේද? ඒ වගේ දේ කරන්න ඕන. ඒවා යම් සාර්ථකකමක් තමයි. නමුත් ඒක සැබෑ සාර්ථකත්වයක් නෙවෙයි. ඒ දේවල් කොච්චර කරත් මරණය ඉදිරියේදී බය ඇති වෙනවා නම් ඇති ගැනීම ඇති වෙනවා නම් ශෝක කරනවා නම් උහුල ගන්න බැරි නම් එයාගේ සාර්ථක බව ප්‍රමාණවත් නැහැ අසාර්ථකයි ජීවිතේ ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් විදිහට ඒ බුදුරජාණන් වහන්සේ අපට කියා දුන්නේ මරණය ඉදිරියේ බිය නොවන අය බවටපත් වෙන්න ශෝක නොකරන බිය නොවෙන්න නම් බිය උපදින්න ඇති වෙන්න ඕන බිය ඉපදුනොත් බිය නොවෙන්න බෑ නේද? මොකද දැන් භෞතික දෙයක් නම් අපිට හැංගිලා ඉන්න පුළුවන්. දුවල බේරෙන්න පුළුවන්. අපි හිතමු හොරෙක් අල්ලන්න එනවා අපි. අපිට පුළුවන් දුවල හරි පැනලා හරි බේරෙන ක්‍රමයක් හොයද ඇති. නමුත් මේ බිය, තැති ගැනීම, ශෝකය මේවා Tamange හිතේ හටගන්න. පැනලා බේරෙන්න බෑ. දුවල බේරෙන්න බෑ. හැංගිලා බේරෙන්න බෑ. ඒ නිසා ඒ බිය ශෝකය හට නොගෙන ඉන්න ස්වභාවය හට නොගන්නා ආකාරයට හිතපත් කර ගන්නවා. එතකොට අපි සාර්ථකයි. ඉතින් ආන් ඒ විදිහට මේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන් ප්‍රතිඵල සහිතයි මේ ධර්මය. ඒ නිසා මේ පින්නතුන් බය නොවේ ධර්මයේ පුරුදු කරන්න. ගොඩක් අය ධර්මයේ පුරුදු කරන්න බයයි. ඒතර කොහොම ධර්මයේ බය නැති ජීවිතයක් හදාගන්න. ධර්මයේ පුරුදු කරන්න බය වෙලා බය නැති ජීවිතයක් හදාගන්න බෑ. ඒ නිසා බය නැතුව බුදුරජාන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ පුරුදු කරන්න ගන්න. එතන කලකදී සිතේ බය තැති ගැනීම හට ගන්න ස්වභාවය නැති වෙලා. ඒතර ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයාට බුදුරජාන් වහන්සේ කියා දුන්නේ මරණ ස්වභාවයේ තියෙද්දීම මරණය ඉදිරියේ බය වෙන්න තැති ගන්නා ස්වභාවය ඇති වෙන පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම මරණ ස්වභාවයේ තියාගෙන මරණ ස්වභාවයේ තියෙද්දී මරණ ඉදිරියේ බය නොවන තැති ගන්නෙ නැතිව ඉන්න පුළුවන් විදිහට හිත සකස් වන පුද්ගලයෝ ඉන්නවා කියලා. ඊළඟට භාගතුන් වහන්සේ විස්තර කරනවා ඒ මරණ ස්වභාවය තියේදී මරණය ඉදිරියේ බිය වෙන්නේ කොහොම ආයද කියලා විස්තර කරනවා. භාගතුන් වහන්සේ කියලා දෙනවා සමහර මිනිස්සු කාමයන්ට ඍජු වෙලා කාමයන් කෙරෙහි තියෙන ආශාව බැහැර කරගෙන නැතුව ඒ ආශාවමත් වෙලා කාමයන් කෙරෙහිම ගිජු වෙලා කාමයන් කෙරෙහිමත් වෙලා ඒ කෙරෙහි තණ්හාවෙන් යුක්තව කාමයන්ටම ඇලිලා කාම පිපාසයෙන් වාසය කරන මිනිස්සු ඉන්නවා. අන්න ඒ වගේ අය ඒ වගේ කෙනෙකුට දරුණු රෝගාබාධයක් හට ගන්නවා ලෙඩක් ඇති වෙනවා දරුණු ලෙඩක් ලෙඩක් ඇති වෙනවා. ආන් එතකොට එයා කල්පනා කරනවා එයාට හිතෙනවා මම මේ පරිහරණය කරන දේවල් ප්‍රියමනාප දේවල් මට නැති වෙයි. මට මේව දාලා යන්ට වෙයි. කියලාට බය උපදිනවත් ඇති කෙනෙක් වෙතිනවා. එතකොට එයා ශෝක කරනවා කලන්ත හැදිනවා පපුවට අත් ගහගෙන අඬන්න පටන් ගන්නවා විලාපෙදී අඬන්න පටන් ගන්නවා සිහි නැති වෙනවා. ඒ වෙන්නේ එයාට හිතෙනවා මේ ප්‍රියමනාප දේවල් මට නැති වෙයි. මට ඒවා දාලා යන්න වෙයි කියලා යාට සිහි වෙනවා. භාගතුන් වහන්සේ කියා දෙන අන්නේ කෙනා මරණ ස්වභාවයේ තියෙනවා. මරණ ස්වභාවයේ තියෙද්දීම ඒ මරණ ස්වභාවයට මරණයට බයයි. තැති ගැනීමෙන් වාසය කරන කෙනෙක් කියලා. ඊළඟට භාගතුන් වහන්සේ කියා දෙනවා යම් අය ඉන්නවා ඒ අය තමන්ගේ ශාරීරිය කෙරෙහි ආශාව දුරු කරගෙන නැහැ. ශාරීරිය කෙරෙහි බලවත් ආශාව තියෙනවා. ඒ ආශාවෙන් මත් වෙලා ඒ ආශාවට ශරීරයට කිචුව වාසය කරනවා. බලවත් ආශාවෙන් වාසය කරනවා. අන්න ඒ වගේ කෙනෙකුට බලවත් රෝගයක් ඇති වෙනවා, ලෙඩක් ඇති වෙනවා. අන්න එතකොට එයා කල්පනා කරනවා මගේ මේ ශරීරය මට දැන් දාල යන්න වෙයි. මට මේක අහිමි වෙයි කියලා බය තැති ගැනීමතිනවා. එයා ශෝක කරනවා. එයාට කලන්ත හැදෙනවා. පපුවට අත් ගහගෙන අඬන්න පටන් ගන්නවා. එයා ඊටාම දුක් පීඩා විඳින කෙනෙක් බවට පත් වෙනවා. භාගතුන් වහන්සේ කියා දෙනවා අන්න එයත් මරණ ස්වභාවයේ තියෙද්දී මරණය ඉදිරියේ බය තැති ගැනීම සහිත වාසිකන කෙනෙක් කියලා. එතන හොඳට තේරුම් ගන්න මේ මරණ ස්වභාවය තියෙද්දි මරණ ස්වභාවය මරණයට බය ඇති ගැනීම ඇති වෙන්නේ කොහොම ආයතද කියලා. ඊළඟට භාගතුන් වහන්සේ කියා දෙනවා තව සමහර අය ඉන්නවා පින් කරලා නැහැ. යහපත් දේ කරලා නැහැ. ලෝකේ හොඳයි කියලා සම්මත දේවල් කරලා නැහැ. කරන්නේ පව් කරනවා. නරක දේවල් කරනවා. ලාමක දේවල් කරනවා. ආන් ඒ වගේ කෙනෙක් ඒ වගේ කෙනෙකුට දරුණු ලෙඩක් රෝගයක් හට ගන්නවා. අන්‍යයා බය වෙනවා, තැති ගන්නවා, ශෝක කරනවා, කලන්තේ දානවා, පපුවට අත් ගහගෙන අඬනවා, විලාප දිදී අඬනවා. එයාට බය හිතෙනවා, එයා කල්පනා කරනවා මම පින් කළේ නෑ. යහපත් දෙයක් මට කරගන්න බැරි වුණා. කුසල් කරන්න මට බැරි වුණා. මම පව් කරා. නරක දේවල් මං අතේ සිදු වුණා. පව් කරපු කෙනෙක් නරක තැනකයි ඉපදෙන්නේ මටත් ඒ වගේ තැනක ඉපදෙන්න වෙයි කියලා යාට සිහි වෙනවා එයා බය වෙලා කලන්ත දාලා ශෝක කරමින් අඬනවා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අන්නේ ඒ කෙනා ඒ කෙනා මරණ ස්වභාවය තියාගෙන මරණයේ ඉදිරියේ බයෙන් තැති ගැනීමෙන් වාසය කරන කෙනෙක් කියලා. ඊළඟට භාගතුන් වහන්සේ කියලා දෙනවා තව කෙනෙක් ඉන්නවා. එයා භාගතුන් වහන්සේ විශ්වාස කරන්නේ බුදුරජාන් වහන්සේ විශ්වාස කරන්නේ සැක කරනවා බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැහැ සැකයි විශ්වාස කරන්නේ නැහැ ශ්‍රද්ධාවටපත් වෙලා නැහැ ඉතින් ආන් ඒ වගේ ස්වභාවයෙන් ඉන්න කෙනාට ලෙඩක් රෝගයක් ඇති වෙනවා අන්න එතකොට එයා බය වෙනවා තැති ගන්නවා ශෝක කරනවා කලන්තේ දානවා විලාප දීලා අඬනවා. පපුවට අත් ගහගෙන අඬනවා. එයා කල්පනා කරනවා මට බුදුරජාන් වහන්සේ කෙරෙහි බැහැරීම ඇති කරගන්න බැරි වුණා නේද? මට මේක අලාභයක්. බුදුරජාන් වහන්සේ කෙරෙහි බැහැරීමක් ඇති කරගන්න බැරි වුණ කෙනාට යහපත් තැනකට යන්න බෑ. මටත් එහෙනම් යහපත් තැනකට යන්න ලැබෙන්නේ නෑ නේද? කියලා යාට සිහි වෙනවා. එමේ සිහි වෙනකොට එයා දුකටපත් වෙනවා, බය වෙනවා, තැති ගන්නවා. භාගතුන් වහන්සේ කියලා දෙනවා ආන් ඒ කෙනත් මරණ ස්වභාවයේදීම මරණයේ ඉදිරියේ බය තැති ගැනීම සහිතව වාසය කරන කෙනෙක් කියලා. බලන්න එතකොට අර කෙනෙක් ඉන්නවා ඒ කාමයන් කෙරෙහි ආශාව අතහැරලා නැහැ. ඊළඟට අනිත් කෙනා තමන්ගේ ශාරීරික කෙරෙහි ආශාව අතහැරගෙන නැහැ. ඒ කෙරෙහි පද ආශාවෙන් ඉන්න කෙනෙක්. ඊළඟට ඊළඟ කෙනා පින්දහම් කරගෙන නැහැ. ඊළඟ කෙනා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන නැහැ. බලන්න පින්දහම් කරගත්තේ නැති කෙනා ජීවත් වෙද්දී පින්දහම ගැන සලකන්නේ නැහැ. නමුත් එයාට අර රෝග පීඩාවක් හට ගන්නකොට මරණාසන්න බවට පත් වෙනකොට සිහියට එනවා මට පින් කරගන්න බැරි වුණා කියලා. ඒතරයා පින් ගැන දන්න කෙනෙක් නේ. දැනගෙන ඉඳලා තියෙන ඉඩයක්. පින්පව් ගැන දැනගෙන ඉඳලා තියෙනවා. නැත්තම් මරණ වෙලාවට සී වෙන්නේ මරණ වෙලාවට යට සී වෙනවා මට පින්දහම් කරගන්න බැරි වුණා මං අතින් පව් සිද්ධ වුණා නරක දේවල් කළා කියලා එතකොට සී වෙනවා එහෙනම් එයා කලින් ඒව ගණන් අරගෙන නැහැ එයා කලින් පින්දහම් කරන දැනගෙන තියෙනවා නම් දැනගත්ත එයා සිහි කල්පනා උපදව ගත්තේ නැහැ සිහි කල්පනා උපදව ගන්න නැතුව වාසය කළා මත් වෙලා වාසය කළේ ඒකයි සිහි කල්පනා ඉපදුන්නේ නැත්තේ මත් වෙලා වාසය කරපුවාම සීකල්පනාව නැහැ. නමුත් මරණ මොහොතේදී සිහි වුණා මට බැරි වුණා නේද කියලා. මට යහපත් දේ කරගන්න බැරි වුණා කියලා සිහි වෙනවා. ඊළඟට ඊළඟ කෙනා බලන බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරන්න බැරි වුණා නේද කියලා මරණ මොහොතේදී එහෙනම් රෝගාබාධයක් හටගත්තාම සිහි වෙනවා. ඒ කියන්නේ එයා කලින් බුදුරජාණන් වහන්සේ ගැන දන්නවා. දන්නේ නැත්නම් අසනීපයක් වුණාම සිහි වෙන්න බෑ. නේද? එහෙනම් බලන්න මේ ප්‍රමාදයටපත් වීම නිසා සිදුවන දේ. දැන් බුදුරජාන් වහන්සේ ගැන නොදන්නාම කෙනෙක් නම් සිහි වෙන්නේ නේද? බුදුරජාන් වහන්සේ ගැන අහලා දන්න කෙනෙක් යා. නමුත් එයාට බැරි වුණා බුදුරජාන් වහන්සේ ගැන පහදින්න. නමුත් එයා එයාට අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාව එයා අතහැරගෙනයි තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කළ යුතුයි අපිට දැන් අවස්ථාවක් තියෙනවා. අපිට දැන් අවස්ථාවක් ඉපදිලා තියෙන්නේ. පික් කර ගන්න. බුදුරජාණන් වහන්සේගේ පහදින්න අපිට අවස්ථාවක් ඉපදිලා තියෙනවා. ඉතින් අපි ඒ අවස්ථාව අත්හැරෙන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා තමයි මේ ධර්මයන් අපි ශිෂ්කර දෙන්න කල්පනා කළේ. ତර භාග්‍යතුන් වහන්සේ මරණ ස්වභාවයෙන් තියෙද්දී මරණ ඉදිරි බය ඇති ගැනීම හට ගන්නා වූ පුද්ගලින් හතර දෙනෙක් ගැන කියා දුන්නා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියා දෙනවා මරණ ස්වභාවයේ තීට්ටි මරණයේ ඉදිරියේ බිය තැති ගැනීම හට නොගන්න. බිය වෙන්නේ නැති, තැති ගැනීම ඇති නොවේ. ශෝක නොකරන පුද්ගලින් හතර දෙනෙක් ගැන කියා දෙනවා. භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා ඒ වෙලාවේදී ජානසෝනි බ්‍රාහ්මණයට කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය පුද්ගලෙක් ඉන්නවා ඒ පුද්ගලයා කාමයන් කෙරෙහි තියෙන ආශාව අතහැරලා බහැර කරලා කාම ආශාව නැති කරගෙන කාමයන් කෙරෙහි කැමැත්ත නැහැ දුරු කරලා බහැර කරලා කාම පිපාසයට නැහැ කාම මුර්ජාවයට නැහැ කාම දැවිල්ලයට නැහැ කාමයන්ගෙන් යා නිදහස් වෙලා අන්න ඒ වගේ කාමයන්ගෙන් නිදහස් වුණු හිතකින් යුක්ත වාසය කරන කෙනෙකුට බලවත් රෝගාබාධයක් හට ගන්නවා. මරණාසන්න අසනීපයකට පත් ගොදුරු වෙනවා එයා. එතකොට එයාට හිතෙන්නේ නෑ මට මේ කාමයන් අතහැරලා යන්න වෙයි. මට මේ කාමයන් නැති වෙයි කියලා එයාට බය හිතෙන්නේ නෑ. ඇයි එයාට බය හිතෙන්නේ නැත්තේ? එයාට කාමයන් කෙරෙහි ආශාව නෑ. එතකොට එයාට බය හිතෙන්නේ නෑ. එහෙනම් තේරුම් ගන්න මේ බය හිතෙන්නේ ඇයි කියලා. බය හිතෙන්නේ ඒකට ආස නිසා. ඒ ආසාව නැත්තම් බය හිතෙන්නේ නැහැ. බයත් ඇති ගැනීම නැහැ. ඒතර ඒ කාමයන් කෙරෙහි ආසාව බැහැර කරපු කෙනා දරුණු රෝගයකට ගොදුරු වෙච්ච වෙලාවේදී යාට කල්පනා වෙන්නේ නැහැ. ඒ බයත් ඇති ගැනීම වෙන්නේ නැහැ. මට මේ කාමයන් මේ ප්‍රියමනාප දේවල් අතහැරලා යන්න වෙයි. මට මේ වහිමි වෙයි. කියලා බයෙන් තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා යා ශෝක කරන්නේ නැහැ. කලන්ත හැදෙන්නේ නැහැ යාට. එයා පපුවේ අත් ගහගෙන අඬන්නේ නැහැ. විලාප දීලා අඬන්නේ නැහැ. එයාට ශී නැති වෙන්නේ නැහැ. ඉතින් යා සුවපහසුවෙන් ඉන්නවා මරණය ඉදිරියේ බය නැතුව ඉන්න කෙනෙක්. අන්න එයා මරණ ස්වභාවය තියෙද්දීම මරණය කෙරෙහි බය නැතුව නැති බය දුරු කරපු කෙනෙක්. ඊළඟට භාගතුන් වහන්සේ කියලා දෙනවා තව කෙනෙක් ඉන්නවා එයා ශාරීරික කෙරේ තියෙන ආශාව බැහැර කරලා ශාරීරික කෙරේ ඇල්ම නිරුද්ධ කරලා ශාරීරික ගිජු බව බැහැර කරලා ආන් ඉබඳු කෙනෙකුට දරුණු රෝගාබාධයක් හටගත්තාම එයාට බය ඇති වෙන්නේ නැහැ මට මේ ශරීරය නැති වෙයි මට මේ ශරීරය දාලා යන්න වෙයි කියලා බය ඇති ගැනීම හටගන්නේ නැහැ කියලා බහදුවාසේ පෙන්නනවා ඒ බයත් ඇති කොට නොගන්න නිසා එයා ශෝක කරන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. කලන්ත දාන්නේ නැහැ. එයාට අනන්ත වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ කියා දෙනවා අන්නේ යා මරණ ස්වභාවයේ තියෙද්දීම මරණය ඉදිරියේ බය ඇති ගැනීම හට නොගන්නා කෙනෙක් කියලා. ඊළඟට භාගතුන් වහන්සේ කියා දෙනවා තව කෙනෙක් ඉන්නවා එයා හොඳට පින් දහම් කරගෙන. තව වැඩ අතහැරලා පාපී ක්‍රියා කරන්නේ පින් කරගෙන කුසල් දහම් කරගෙන අන්න ඒ වගේ කෙනෙකුට ධර්ම රෝගාබාධයක් හට ගන්නවා එතකොට යාට හිතෙන්නේ නෑ මම පව් කළා කියලා හිතෙන්නේ නෑ එයාට හිතෙන්නේ මොකද්ද මම පව් නොකරපු කෙනෙක් පාපී ක්‍රියා මං අතින් සිදුනේ නෑ මම පින් කළා මම යහපත් දේ කළා මම සුචරිතේ කළා කියලා සිහි වෙනවා එතකොට යාට සිහි වෙනවා යම් කෙනෙක් කුසල් වැඩුවා නම් පින් කළා නම් යහපත් දේ කළා නම් එයාට යහපත් තැනක උපදින්න පුළුවන්. එහෙමනම් ඒ කාන්තෙන්ම මම යහපත් තැනකට යනවා. කියලා කල්පනා වෙනවා. ඒ නිසා යාට බය තැති ගැනීම හටගන්නේ නැහැ. ඒ බය තැති ගැනීම හට නොගන්න නිසා එයා තුල ශෝකය ඇති වෙන්නේ නැහැ. කලන්ත දාන්නේ නැහැ එයාට. එයා කඳුළු හලාගෙන අඬන්නේ නැහැ. වැළපෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ කියලා දෙනවා අන්නේයත් මරණ ස්වභාවෙත් තියද්දීම මරණ ඉදිරියේ බයත් ඇති ගැනීම නැති කෙනෙක් කියලා. ඊළඟ කෙනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. බලවත් පැහැදීමෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නඹුණු සිතින් යුක්ත වාසය කරන කෙනෙක්. ආන්යට බලවත් රෝගාබාධයක් හට ගන්නවා. එහෙම හටගත්තාම එයා බය වෙන්නේ නැහැ, තැති ගන්නෑ. එයාට සිහි වෙනවා මම භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුක්ත කෙනෙක්. එයාට සිහි වෙනවා. මට භාගතුන් වහන්සේ කෙරෙහි හොඳ පැහැදීමක් තියෙනවා. මගේ ශ්‍රද්ධාව සෙලවෙන්නේ මගේ ශ්‍රද්ධාව බලවත්. වෙනස් වෙන්නේ ඒ වගේ බලවත් වෙනස් නොවන ශ්‍රද්ධාවකින් යුක්ත කෙනෙක් නරක තැනක ඉපදෙන්නේ හොඳ තැනක ඉපදෙන්නේ එහෙනම් මගේ පරලෝ ජීවිතය වාසනාවන්තයි යහපත් කියලා යට සිහි වෙනවා ඒ නිසා යාට බය ඇති වෙන්නේ නැහැ තැතිගෙන මෙති වෙන්නේ බය තැතිගෙන හටන ගන්න නිසා එයා ශෝක කරන්නේ කලන්ත දාන්නේ එයාට අනන්ත වෙන්නේ විලාප තියන්න වෙන්නේ නැහැ එයා බය නැතුව ශෝක නොකොට සතුටු සිතින් මරණයට මුණ දෙනවා භාගතුන් වාසය කියලා දෙනවා අන්නේයක් මරණ ස්වභාවයේ තියෙද්දීම මරණය ඉදිරියේ බිය ඇති ගැනීම නැතිව වාසය කරන කෙනෙක් කියලා. බලන්න එතකොට ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයන් කෙරෙහි හොඳට අපි හොඳ කල්පනාවෙන් බැලුවොත් අපිට තේරෙන දෙයක් තමයි භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ පුරුදු කළොත් එයාට තමයි පුළුවන්කම තිබෙන්නේ මරණයේදී බිය තැති ගැනීම බැහැර කරන්නට වෙනත් ක්‍රමයකින් මරණය ඉදිරියේ බිය තැති ගැනීම බැහැර කරගෙන වාසය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට මේ ධර්මයන් පුරුදු කරගත්තොත් කාටත් පුළුවන්කම ලැබෙනවා. ඒ ධර්මය පුරුදු කරන කාටත් පුළුවන්කම ලැබෙනවා. මරණය ඉදිරියේ බිය තැති ගැනීමකින් තොරව වාසය කරන්න. යමෙකුට මරණයේ ඉදිරියේ බියතත ගැනීමකින් තොරව වාසය කරන්න පුළුවන් නම් ජීවිතයේ අනිත් වෙනත් ඇතිවෙන ප්‍රශ්න එයාට සරලයි මරණය තමයි අපේ ජීවිතයේ අපිට මුණ දෙන්න තියෙන බරපතලම ප්‍රශ්නේ. මැරෙන ස්වභාවය. ඒතර මරණයේදී අපිට බය නැතුව මුණ දෙන්න පුළුවන් නම් මරණයට අනිකුත් ප්‍රශ්න වලදී අපිට ඒ වචිර බලවත් ගැටළු බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය කාට ජීවිතයේ අතිශය සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න උපකාර කරගන්න පුළුවන්. බලන්න කාමයන් ඉදිරියේ කාමයන් ගැන තියෙන ඇල්ම බහැර කරගන්න යමෙකුට පුළුවන් වුණොත් එපමණකින් මෙයා දුක් පීඩා බැහැර කර කෙනෙක් බවට පත් වෙනවා. කාමයන් කෙරෙහි තියෙන ආශාව දුරු කරපු කෙනා මරණය ඉදිරියේදී පවා බය තැති ගැනීම හටගන්නේ නැත්නම් ශෝක කරන්නේ නැත්නම් ජීවිතයේ අනික් ප්‍රශ්නයකදී වෙනත් ප්‍රශ්නයකදී බය තැති ගැනීම එයාට එන්නේ නැහැ ශෝක කිරීම ශෝක කිරීමක් එයාට එන්නේ නැහැ එනිසා කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරගන්න කවුරුත් කල්පනා කරන්නේ කාමයන් කියලා කියන්නේ ඇහැට පෙනෙන ප්‍රිය රූප, කනට හෙන ප්‍රිය ශබ්ද, නාසයට දැනෙන ප්‍රිය ගඳ සුවඳ, දිවට දැනෙන ප්‍රිය රස, කායට දැනෙන ප්‍රිය මනාප පහස. මේවා නිසා මෙන්න මේවා කෙරෙහි ඇතිවෙන ආශාව. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස. මේවා කෙරෙහි හිතේ ඇති වෙන ආශාව තමයි කාමය කාම ආශාව මෙන්න මේ ආශාව මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම ආශාව බැහැර කරගත්තොත් නැති කරගත්තොත් එයාට මරණය ඉදිරියේ බය නැතුව මුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් භාගතුන් වහන්සේ අපිට කියා දෙන්නේ මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරගන්න නම් කාමයන්ගේ ආදීනව සිහි කරන්න කියලා අපිට කියා දෙනවා කාමයන්ගේ ආදීනව සීකලොත් ආන් එයාගේ හිතේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම ක්‍රමක්‍රමයෙන් බැහැර වෙලා යනවා. කාමයන් කෙරෙහි තියෙන ඇල්ම පහසුවෙන් දුර වෙලා යන්නේ නැහැ. මොකද කාමයන් සමග තම වාසය කරන මේ කාම ලෝකේ ඉන්න අය. විතර කාමයන් සමග වාසය කරද්දී ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරගන්න නම් ලොකු සිහිනුවණ, තියුණු සිහිනුවණකින් වාසය කරන්න ඕනේ. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට ධර්මයේ පුරුදු කරොත් ඒ කාම ආශාව කාමරිකිත ඇල්ම ක්‍රමක්‍රමයෙන් බැහැර වෙලා නමුත් අපිට ප්‍රිය රූප, ශබ්ද ඒ ආදී පරිහරණය කරන්නට ඒවට ඇල්ම හට නොගන නොගන්න විදිහට ඒව සමග වාසය කරන්න යම් යම් සීමාවක් තියෙනවා. දැන් ගිහි කෙනා උපාසක පින්වතුන්ට කාමභෝගී ජීවිතයක් ගත කරන්න ඒගොල්ලන්ගේ ශිල්පදවලට හානි නොවන මට්ටමින් ඒ කම්සප විඳින්න පුළුවන්. නමුත් ඒවායේ ඇල්ම බහැර කර ගනිමින් ඒගොල්ල වාසය කළ යුතුයි. එහෙම නැත්නම් එයාට ඒව අතහැර ගන්න බැරි වෙලා යනවා. අතහැර ගන්න බැරි වෙනකොට දුක් පීඩා බලවත් දුක් පීඩා ඉපදිනවා. ඒ නිසා උපාසක පින්නතුන් Tamanගේ ශික්ෂා පදවලට ශික්ෂාපද වලට හානි නොවන විදියට කාවභෝගී ජීවිතය ගත කරන්න වෙනවා. ශික්ෂාපද වලට හානි වුණොත් ඒ කාවභෝගී ජීවිත ගත කරද්දී ශික්ෂාපද වලට හානි වුණොත් ඒක තවදුරටත් දුක් පීඩා උපදවන අකුසල රැස් වෙන්න, පව රැස් වෙන්න හේතු වෙනවා. ඒ නිසා කාමයන්ගෙන් බේරෙන්න මෙයාට තියෙන ලොකුම උදව්වක් තමයි සිල්පද ටික. ශිල්පද ටික ආරක්ෂා කරගත්තොත් කාමයන්ගෙන් වෙන හානිය වළක්ව ගන්න පහසුයි. ශිල්පද කියලා කියන්නේ මෙයාගේ හිත හිත ආරක්ෂා කරගන්න වැටක් වාගේ. දැන් හිතට ආශාවක් ඉපදුනොත් යම් ආකාරයක සිල් සමාදන් වුණ කෙනාට සිහි වෙනවා ඒ සීල ගෞරවයෙන් යුක්තයි නම් එයාට සිහි වෙනවා මම මේ සිල්පදයේ සමාදන් වෙලා නේද ඉන්නේ කියලා. එතකොට ඒ ආසාවට යා යට වෙන්නේ නැහැ. යට වෙන්නේ නැතු ඉන්න පුළුවන්. ඒ නිසා Tamange සිල්පද ගැන ජීවුණු ගෞරවයක් උපදව ගන්න. ඒකට කියනවා සීල ගෞරවය කියලා. සීල ගෞරවයෙන් යුක්තයි නම් එයා ඒ සීලය රකින්න පන වගේ. සීලේ කෙරෙහි ගෞරවයක් උපදින්න නම් ඒ සීලය නිසා අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන කල්පනා කරන්න ඕනේ. ශීලය නිසා අපට ලැබෙන ප්‍රතිලාභ කල්පනා කරොත් ඒ ශීලයේ කෙරෙහි ගෞරවයක් ඉපදෙනවා. ඒ ශීලය අපට ලැබුණේ කොහොමද කියලා කල්පනා කරන්න ඕන. ශීලයෙන් අපට ලැබෙන යහපත ගැන අපි කල්පනා කරන්න ඕන. එතකොට ශීලයේ කෙරෙහි ගෞරවයක් ඉපදිනවා. ශීලයේ කෙරෙහි ගෞරවය ඉපදුනන් පස්සේ ශීල ගෞරවයෙන් යුක්තව අපි ශිල්පද ආරක්ෂා කර ගන්නවා. ශිල්පද ආරක්ෂා වෙනකොට ඒ ඔස්සේ ආසාවන් වලට යට වෙන ස්වභාවය ආසාවන් වලට හිත යට වෙන ස්වභාවය අඩු වෙන්න පටන් ගන්නවා දැන් හොඳට බලන්න සීලේ කෙරෙහි ගෞරවයක් තිබුණා නම් ඇහැට දකින ප්‍රියමනාප රූප ආදී දේවල් අත්කර ගැනීම පිණිස සොරකම් ආදී දේවල් වලට ගොදුරු වෙන්නේ නැහැ නේද මිනිස්සු ශිල්පද ගැන වැටහීමක් තියෙනවා නම් ශීලයේ කිරි ගෞරවයක් තියෙනවා නම් එයා කවදා සිල්පද බිඳගන්නේ නැහැ. මේ සීලේ කෙරේ ගෞරවයක් තියෙනවා නම් එයා වැරදි දේවල් වලට හිත යොමු වෙන්නේ නැහැ යාගේ. ඒක සීලය ආරක්ෂා කරන්න කල්පනා කරනවා. ඒ සීල ගෞරවය අපිටුල හටගත්තොත් අපි හොඳට සීලය ආරක්ෂා කරගෙන පිණිස භාගතුන් වහන්සේ කියා දුන් දේ පුරුදු කරනවා. සීලය ආරක්ෂා කරගන්න කැමති කෙනා සිල් විදින්න හේතු වෙන දේවල් බැහැර කරගන්න ඕනේ. දැන් බලන්න ඇහැට ප්‍රේමනාප රූපයක් දැකලා ඒ ප්‍රේමනාප රූපයට ආශ කළොත් ඒ ප්‍රේමනාප රූපයට ආසයි නම් ඒකේ නිමිති සටහන් හිතේ තියාගන්න නේද ඒ නිමිති නැත්නම් ඒකේ සටහන් හිතේ රැඳෙනවා ඊට පස්සේ නිමිති ඒ ප්‍රේ නිමිති සිහි කරන්න පටන් ගන්නවා ඇහෙන් ප්‍රිය රූපයක් බලලා ඒ නිමිටි සිහි කරන්න පටන් ගත්තොත් ආසාව ඉපදෙනවා. ආසාව බලවත් වෙනවා. ඒ ආසාව බලවත් වෙන වෙන්න වෙන්න බැඳිලා යනවා. බැඳෙනවා ඒකට. බැඳුනන් පස්සේ ඒ බැඳුන දේ අත්කර ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ දුක් පීඩා හට ගන්නවා. නමුත් යම් කෙනෙක් ඇහැට පේන රූපය ප්‍රිය රූපය බලලා ඒ නිමිති සටහන් නොගෙනින්න උත්සාහ කළොත් ඒ ප්‍රේමනාප රූපේ නිමිති සටහන් නොගෙන හිටියොත් එයාට සිහි කරන්න දෙයක් නැහැ. ප්‍රිය නිමිති සිහි කිරීම නැති වෙලා යනවා. ප්‍රිය නිමිති සිහි කරන්නේ නැත්තම් ඒ ආශාව නැහැ. ආශාව ඉපදෙන්නේ නැහැ. ආශාව ඉපදුනේ නැත්තම් බඳිලයක් නැහැ. බැඳිලා ගියේ නැත්තම් අත් කරගන්න උත්සාහ කරන්නේ නැහැ ඒක. ඒතර දුක් පීඩා බහැර වෙලා යනවා. ඒ නිසා ශිල්පද ආරක්ෂා කරගන්න කැමති කෙනා ඇහැ සංවර කරගන්න මහන්සි වෙන්න ඕන. කන සංවර කරගන්න මහන්සි වෙන්න ඕන. නාසය දිව කය සංවර කරගන්න මහන්සි වෙන්න ඕන. ඒකට තමයි භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරය හොඳට හදාගත්තොත් ශිල්පද ආරක්ෂා වෙනවා. එතකොට අපිට කාමයන්ගෙන් විඳින්න තියෙන ඒ දුක් පීඩා කාමයන් නිසා විඳින්න තියෙන දුක් පීඩා අඩු කරගෙන බැහැර කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය හොඳට පිහිටාට අපිට ගොඩක් උපකාර වෙනවා කාමයන්ගේ ආදීනව. කාමයන්ගේ ආදීනව කල්පනා කරගෙන කාමයන්ගේ ආදීනව කල්පනා නොකළොත් ඉන්ද්‍රිය සංවරය අපට ඇති කරගන්න අපහසුයි. දැන් ඇහෙන් දකින හැට දකින ප්‍රේමනාප රූප නිසා ඒ ප්‍රේම ප්‍රේමනාප රූප වලට බැඳිලා යනවා. ඒ සටහන් හිතේ තියාන සටහන් සිහි කරමින් ආශාව උපදවගෙන ඒ ආශාව නිසා බැඳිලා යනවා. ඊට පස්සේ දුක් පීඩා ඇති වෙනවා. දැන් හොඳට බලන්න ඒ වගේ දේවල් තමන්ගේ ජීවිතය තුළ නැද්ද කියලා. එතන අපි ඒ කාමයන් නිසා ප්‍රිය රූප නිසා හිතේ ඇති වෙන ආශාවෙන් බලවත් පීඩා විඳින ස්වභාවය තේරුම් ගත්තත් ඒ පීඩා ඉපදින ස්වභාවය සීකලොත් ඒ පීඩා උපදින ප්‍රිය නිමිති නොකෙලින්ට අපිට පුළුවන්. ඒ නිසායි භාගතුන් වහන්සේ කාමයන්ගේ ආදීනව සීකරන්න කියලා කියන්නේ. ඒතර කාමයන් කියලා කියන්නේ දැවිලි සහිත දෙයක්. ගිනි භාගිතුරාශය කියා දෙන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා. දැවිල්ල ඇති කරනවා. හිත දනවා. හොඳට බලන්න මේ වගේ ස්වභාවයන් ජීවිතය තුළ නැද්ද කියලා. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ සුවඳ මේවා මුල් වෙලා ඒවට ආස කිරීමෙන් හිතේ දැවිල්ල ගින්දර හට ගන්නවා. ගිනි හට ගන්නවා. ඒ නිසා භාගතුන් වහන්සේ කියලා දෙනවා කාමයන් ගිනි අඟුරු වලක් වගේ කියලා. එතන ආන් විදිහට කාමයන්ගේ ආදීනෝ සිහි කරන්න ඕන. කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් වගේ දෙයක් කියලා සිහි කරන්න ඕන. එහෙම සිහි කිරීම තමයි කාමයන්ගේ ආදීනෝ කල්පනා කරනවා කියලා කියන්නේ. ඊළඟට භාගතුන් වහන්සේ කියලා දෙනවා කාමයන් කියන්නේ නින්දිදි දැක්ක හීනයක් වගේ කියලා. දැන් සමහර දේ ඔස්සේ සතුටු වෙනවා. සතුටු වෙලා බලපුවාම මොකුත් නැහැ. හිස්තයක්. දැන් ජීවිත මෙතෙක් බලන්න ජීවිතේ ගත කර මෙතෙක් ගත කළ ජීවිතේ ආපස්ස හැල්ලා බැලුවොත් අපි විනෝද වුණා. කෑව බිව්ව මේ හැම දෙයකම විනෝද වුණා. නමුත් බලපුවහම මොකුත් නැහැ. නේ? හිස්තයක්. ඒ නිසා ඒ කාමයන් කියන්නේ හිස් දෙයක්. නින්දිදි දැක්ක හීනයක් වගේ. ඊළඟට භාගතුන් වහන්සේ කාමයන්ගේ ආදීනව ගැන අපිට විවිධ විදිහට කියලා දීලා තියෙනවා. අර ගිජුලිහිණියේ මස්වදල්ලක් අරගෙන ඉගිලෙනකොට ඒ මස්වදල්ල තියෙනතා තවත් සත්තු ඇවිල්ලා තවත් කුරුළු ඇවිල්ලා කොටන්න ගන්නවා. මස්වදල්ල නෙවෙයිනේ කොටන්නේ. නේද මස්වදල්ල අරගෙන යන කෙනාට කොටන්නේ. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අනිත් සතුන්ගෙන් වෙන පීඩාව ඇති වෙන්න නම් එයා මස් වැදලා අතාරින්න ඕන. ඒ වගේ දැන් අපි කාම ආශාව හිතේ තියාන කාමයන් කෙරී ඇලිලා ඉඳෙද්දී දුක් පීඩා හට ගන්නවා, ගිනි හට ගන්නවා. ඒතරේ ආශාව තියෙන කෙනාට තමයි දුක් පීඩා හට ගන්න. ඒතර අපි ආශාව අතහැරියනම් දුක් පීඩා නැහැ. ඒ ආශාව අතහැරෙන්න ඒ දුක් පීඩා උපදින ස්වභාවය සිහි කරන්න ඕනේ. ඒක හිස් බව සිහි කරන්න ඕනේ කාමයන්ගේ. ඒ නිසා හොඳට කාමයන්ගේ ආදීන විශේෂයෙන් කාමයන් ගිනි අඟුරු වලක් වගේ දුක් සහිතයි, දැවිලි සහිතයි කියලා සිහි කරන්න. ඊළඟ දේ තමයි අපි දැන් ඇහැට පෙනෙන ප්‍රිය රූප, කනට ඇහෙන ප්‍රිය ශබ්ද මේවා ඔස්සේ ආසාව උපදවගෙන මේවා අත්කරගන්න වෑයම් කරනකොට ඒව නිසා අපිට විඳින්න සිදෙන අනේක ප්‍රකාර අපහසුකම් තියෙනවා. ඒවා සිහි කරන්න. ඒවා සිහි ඒ ඒ ආසානොස්සේ ආසානොස්සේ ඒ ප්‍රේදී අත්කරගන්න වෑයම් කළොත් ඇති වෙන පීඩා සිහි කරන්න. එතකොට ඒවායින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දේ තමයි ප්‍රිය දේ අත්කරගත්තොත් අත්කරගත්ත ප්‍රීතිය ආරක්ෂා කරන්න අපි කොච්චර දඟලනවද? ඒ වට හානි වෙනට කොච්චර දුක් පීඩා ඇති වෙනවද? ඒව සිහි කරන්න. සිහි කරනකොට ඒ ප්‍රිය දේ කෙරෙහි තියෙන ආශාව ක්‍රමක්‍රමෙන් ඇති වෙලා යනවා. ඊළඟ දේ තමයි ඒ හැම දෙයක්ම අනිත්‍ය වෙලා අනිත්‍ය වෙලා යනවා. අපි කොච්චර ප්‍රිය කරත් අපිට වෙන වෙන සිදුවෙනවා. ඒක ස්වභාවයක්. සංස්කාරවල ස්වභාවයක්. අනිත්‍ය වෙලා යනවා. අන්නේ අනිත්‍ය ස්වභාවය සිහි කරන්නේ. එතකොට කාමයන්ගේ ආදීනව සිහි කරනකොට ඒ කාමයන්ගේ තියෙන අනිත්‍ය බව සිහි කරනකොට අපි පරිහරණය කරන වේවා අපි දකින්න කියන ඒ ප්‍රිය දේකවල අනිත්‍ය ස්වභාවය සිහි කරද්දී අපිට ක්‍රමක්‍රමයෙන් ඒ වගේ තියෙන ආශාව බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ආන්නේ විදිහට කලක් අපි හොඳින් පුරුදු කරොත් එහෙම සිත කාමයන්ගෙන් ඈත් වෙන්න කැමති වෙනවා. ආදීනව හොඳට තේරෙන්න තේරෙන්න කාමෙනින් ඈත් වෙනවා. ඊට පස්සේ සිතට සුව පහසුවක් තියෙනවා. අතිශය සුව පහසුවක් තියෙනවා. අන් ඒ වගේ කෙනෙකුට තදබල අතිශය දරුණු රෝගාබාධයක් හටගත්තා. ඉතින් දෙයා බය වෙන්නේ නැහැ, තැති ගන්නෑ, ශෝක කරන්නේ නැහැ. ඇයි ආයේ කාමෙන් කෙරෙහි තියෙන ආශාව බැහැර කරලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්මය ඇසු මොහොතේ පටන් ඉගෙනගත් මොහොතේ පටන් ඒ කාමයන්ගේ ආශාව බැහැර කරගෙන ඉපෙස හොඳට සිහි කල්පනාව පුදුගෙන පුරුදු කරන්න. ඉතින් මේ වගේ ධර්මයක් පුරුදු කරන්න අපිට නිශ්චිත වෙලාවක් නැහැ. නිශ්චිත වෙලාවක් නැහැ. අපිට දවසේ කොයි වෙලාවෙදි අපිට ඒක කරන්න පුළුවන්. රාජකාරී කරද්දී අපිට කාමයන්ගේ ආදීනව කල්පනා කරන්න පුළුවන්. පාරයන්දී අපිට පුළුවන්. මොකද කාමයන් කෙරෙහි ආසාව උපදින්නේ එකතන වාඩිලා ඉන්නකොට විතරක් නෙමෙයි නේද? පාර යද්දී කාමයන් කෙරෙහි ආසාව උපදිනවා. රාජකාරී කරද්දී කාමයන් කෙරෙහි ආසාව උපදිනවා. මොකද ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් තද නින්දදී හැරෙන විට හැම වෙලාවෙම විවෘතයි ලෝකයට. නේද? ඒ නිසා අපි තද නින්දදී හැරෙන විට අනිත් හැම වෙලාවකදීම සීකල්පනායෙන් වාසය කළොත් අපිට තේරෙනවා මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන ඒවත් එක්ක බැඳිලා යනවා තේරෙනවා. බැඳෙන්න බැඳිනවා. එතකොට අපි ඒ වෙලාවේදී හොඳට සිහිනුන උපදවගත්තු. උපදවගෙන ඒ කාමයන් කෙරෙහි බැඳෙන්න නොදී, කාමයන් කෙරෙහි ආසාව හටගන්න නොදී අපි සිහියෙන් නොනින් යුක්තව කටයුතු කළොත් ඒව කෙරෙහි තියෙන ආසාව බැහැර කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කාමයන් කෙරෙහි ඇල්ම බැහැර කරගත්ත අපිට මරණය ඉදිරියේ බය ඇති ගැනීම නැතුව වාසය කරන්න පුළුවන්. ඊළඟට අපිට ශාරීරික කෙරෙහි තියෙන ඇල්ම, මේ ශාරීරික කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරගත්ත, ඇති කරගත්ත අන්න එතකොට මරණයට බය නැතුව, බිය නැතුව මුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ශාරීරික කෙරෙහි තියෙන ඇල්ම බැහැර කිරීම තාම අමාරුයි. නමුත් භාගතුන් වහන්සේ කියා තියෙන විදිහට ධර්මයේ පුරුදු කළ ශාරීරික තියෙන ඇල්ම ක්‍රමක්‍රමයෙන් දුර වෙනවා. භාගතුන් වහන්සේ අපට කියලා දෙනවා මේ ශාරීරිය ගැන සිහි කරන්ට ආකාර විදියවල් ගුණයක් කියලා දෙනවා. ඒතර අපි භාගතුන් ආකාරවලට ඒ විදිහට අපි පුරුදු කළොත් මේ ශාරීරියේ කෙරේ තියෙන ඇල්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. හොඳට කල්පනා කළා බලන්න භාගතුන් අපට කියලා දෙනවා මේ ශරීරය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒතර අපි කල්පනා කළොත් අපිට තේරෙනවා ඒක ඇත්තයි කියලා. ඒතර භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා නිතර සිහි කරන්න කියලා මේ ශරීරය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ. ඊළඟට වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වයසට යන ස්වභාවය ඉක්මවලා නැහැ. ඊළඟට මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉක්බෝධ නැහැ කියලා නිතර සිහි කරන්න කියලා කියනවා. එතකොට යම් කෙනෙක් තමාගේ ජීවිතය ගැන ඒ විදිහට කල්පනා කළොත් දැන් ලෙඩ වෙන ස්වභාවයෙන් තියෙන ශරීරයට බලවත් වෙන හිතත් ලෙඩ වෙනවා. නමුත් අපිට ශරීරය ගැන තමයි ගොඩක් කල්පනා කරන්නේ. අසනීප වෙන නේද? ඉඳගෙන අපි ගොඩක් වෙලා කල්පනා කරන්නේ. ශරීරයේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න පහසුන එතමණකින්ම සිත සුවපත් වෙනවා. දැන් ශරීරයේ කෙරෙහි තියෙන ඇල්ම බලවත් වෙන්න වෙන්න ඈල්ම බලවත් වෙන්න වෙන්න හිත දුර්වල වෙනවා. ඒ නිසා ශාරීරිය ගැන අපි හොඳින් කල්පනා කරොත් ඈල්ම දුර වෙන විදිහ නෑ. හිත නිරෝගී වෙනවා. ඒ නිසා හොඳට සිහි කරන්න මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ශරීරයට මේ මේ විදිහට ලෙඩ ඇති වෙනවා කියලා කල්පනා කරන්න. ඒතර ශරීරයට වැළඳෙන විවිධ ආකාරයේ රෝග ගැන භාවිත වාසිය කියා දෙනවා. ඒක සිහි කරන්න මේ ශරීරයට මේ මේ විදිහේ රෝග හට ගන්නවා. මේ මේ ලෙඩ හට ගන්න ස්වභාවයෙන් මම නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්නේ විතරයි. ඊළඟට සිහි කරන්න මේ ශරීරය එවත්තම මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වාසනික ස්වභාවය වල නැහැ කියලා සිහි කරලා. කෙස් පැහැින දත් ටික දිරලා කැඩිලා යනවා. හැම රැලි ගහිලා යනවා. ආමිෂ ගෙවිලා යනවා. මේ අස්කන් ආසාදී ඉන්ද්‍රියන් නෝවල අඩපණ වෙලා ශරීරය විකාර ස්වභාවي දෙයක් වටපත් වෙලා යනවා. හොඳට සිහි කරන්න තමන් ගැන. හැබැයි මේක අමාරු දෙයක්. තමන් වයසට යනවා කියලා සිහි කරන එක පහසුවෙන් කරන්න බෑ අමාරුයි. නමුත් අපි හොඳට සිහිනුව උපදව ගත්තොත් ටික ටික පුරු කරන්න පුළුවන්. බලන්න අපිට පෙනෙන වයසට ගියපු මිනිස්සු දිහා අපිට වයසට ගියපු මිනිස්සු මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙනකොට හොඳට බලන්නේ ආය දිහා. වාශිත කියපු අය දිහා බලන්න. බලන්නේ වාශිත කියපු අය තරුණ කාලයක් ගත කළා. ළමා කාලයක් ගත කළා. නමුත් ඒ වාශිත කියපු රූපයක් දකිනකොට කවදාවත් අපිට හිතෙනවද එයාට තරුණ බවක් තිබුණා කියලා අපිට හිතෙන්නේ නැහැ. හොඳට බලන්න හිතෙයිද කියලා. හොඳටම වාසියට කියපු 100 කෙනෙක් ආච්චි කෙනෙක් දැක්කා. මෙයා ළමයෙක් විදිහට හිටියා. තරුණ විදිහට හිටියා කියලා අපිට හිතේ. හිතා ගන්න බෑ. හොඳට බලන්න. දැන් වයසට කියපු කෙනෙකුගේ ශරීරය දැක්කම ගොරෝසු වෙලා, වලු වෙලා. පැහැ නෑ, පැහැයක් නෑ, දුරු වරණයි. නමුත් අපිට හිතෙනවා හිතන්න පුළුවන් එයා ලස්සන ශරීරයක් තිබුණු කෙනෙක් කියලා හිතන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්. හොඳට බලන්න. නමුත් ඒ වයසට ගිහපු කෙනා පුංචි දරුවෙක් වගේ හිටපු කාලෙදී සිව්මැලි ශරීරයක් තිබුණා නේද යාට? තිබුණාද නැද්ද? තිබුණා. නමුත් වයසට ගියපු වෙලාවේ දැක්කම අප සිව්මැලි ශරීරයක් මට තිබුණා කියලා හිතන්න පුළුවන්. හිතා ගන්න බෑ. වෙනස් වෙලා ගිහිල්ලා ඒක. ඒ වගේම යන තරුණ කාලය යෞවන වයස තිබුණා. නමුත් වයසට ගියපු ශරීරය දැක්කම අපිට තේරෙන්නේ නැහැ හිතා ගන්නවත් බෑ යෞවන වයස තිබුණා කියලා. වෙනස්ලා. ඒතරේ අපිට එහෙම හිතන්න බැරි නම් වෙන කෙනෙකුගේ ශරීරයක් දැක්කම අපි අපේ ශරීරය ගැන හිතයිද අපි? හිතයි. මම මේ වගේ වයසට ගිහින් කලු වෙච්ච කෙනෙක් වඩ පත් වෙ කියලා පිළිගන්නේ. හිතෙන්නේ නේද? හිතෙන්නේ නැහැ. නමුත් එහෙම නොවී තියෙයිද? වාසිර නොගිහිලා තියෙයිද? කෙස් ටික පහින් නැතුව තියෙයිද? දත් දිරන් නැතුව තියෙයිද? එහෙම සිද්ධ වෙන්නේ. බලන්න අපි හිතන්නේ හැමදාම කෙස් ටික හොඳට තියෙයි. හැමදාම දත් ටික හොඳට තියෙයි. හැමදාම මගේ හැම පැහැපත්තු තියෙයි කියලා අපිට හිතෙනවා. නමුත් ඒක තියෙන්නේ කෙස් පැහෙන්න ගන්නවා. දත් දිරන්න ගන්නවා. සම අවපැහැ වෙනවා. පැලි ගහින්න ගන්නවා. ආන් මේ විදිහට මේ ශරීරය ක්‍රමක්‍රමයෙන් දිරන්න ගන්නවා. ආන් මේ විදිහට මේ ශරීරය දිරනකොට දුක් පීඩා ඇති වෙනවා. හිත කම්පණයටපත් වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් අපි මේ ශරීරයේ සිදු වෙන දේ හිතන්න ඕනේ. මේ ශරීරය මෝරලා වාෂ්ඨ ජරාවටපත් වෙනවා කියලා අපි කල්පනා කරන්නේ. එහෙම කල්පනා කළා හොඳට හිතුව ටිකෙන් ටික ටිකෙන් ටික මේ ශාරීරියේ කෙරේ තියෙන ජීවණු ආශාව ගෙවෙන්න පටන් ගන්නවා. ෂේවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ලෙඩ වෙන ස්වභාවය ගැන නිතර හිතා මේ ශාස්ත්‍රයේ තමන් ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය නියුක්තයි ඒක ඉක්මවල නෑ කියලා නිතර හිතා. ඒ වගේම වයසට යන ස්වභාවය ගැන හිතා. වාසිතන ස්වභාවයෙන් යුක්තයි ඒ ස්වභාවය කුණ නැහැ කියලා නිතර නිතර හිතන්න බහුල වශයෙන් හිතන්න ඊළඟට මරණයටපත් වෙන ස්වභාවය ගැන හිතන්න නිතර හිතන්න බහුල වශයෙන් හිතන්න එතකොට ශරීරයේ තියෙන අල්ම දුරු කරගන්න අපිට ඒ පුරුදු කිරීම උපකාර වෙනවා ඊළඟට භාගතුන් වහන්සේ අපට කියා දෙනවා මේ ශරීරයේ ස්වභාවය තව ආකාර වලින් කල්පනා කළ හැකි විදිහවල් අපට කියන්නේ. මේ ශරීරයේ හැදිලා තියෙන ස්වභාවය ගැන සිහි කරන්න කියලා කියනවා. මේ ශරීරයේ තියෙන කෙලී තියෙන තියුණු ඇල්ම බහැර වෙන්න. මේ ශරීරයේ ඇත්ත ස්වභාවය සිහි කරන්න කියලා කියනවා. දැන් අපිට අපිට හිතෙන්නේ මේ ශරීරය ලස්සන දෙයක් විතරයි අපිට තේරෙන්නේ. නමුත් භාගතුන් වහන්සේ අපට මේ ශරීරයේ හැදිලා තියෙන විදිය බලන්න කියලා කියනවා. එතකොට ශාරීරික තියෙන ශාරීරික තියෙන ආසාව ක්‍රමක්‍රමයෙන් බැහැර වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේට අසුභ භාවනාව, ධාතු මනසිකාරය, නවසීවතක භාවනාව. මෙන්න මේ වගේ භාවනාවන් අපිට කියා දෙනවා. ඒ භාවනාවන් කරන කරන්න කරන්න පුරුදු කරනකොට මේ ශාරීරික තියෙන අල්ම ටික ටික ටික ෂේ වෙලා අල්ම නැති වෙලා යනවා. කල්ප නැති වුණා කියලා භාවයෙන් ඉපා ශරීරයේ විවරණකම් තියෙනවා. අපිට ඇල්ම තමයි නැති වෙන්නේ. ඒකට ආසාව නැති වෙලා යනවා. ආසාව නැති වුණාන් පස්සේ මේ ශරීරයේ මොනවා අපිට කායික වේදනාව විතරයි තියෙන්නේ. සිතේ වේදනාවක් නැහැ. ඒතර අපි තිබුණා ජයග්‍රහණය කරලා. තිවාන් ඒ වගේ ජයග්‍රහණයක් අත් කරගන්න කල්පනා කරනවා. එතකොට අපි වයසට යන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, මරණයටපත් වෙන ස්වභාවය සිහි කරන්න ඕනේ. ඊළඟට අපි අසුබ විදිහට මේ කය ගැන බලන්න භාගතුන් වහන්සේ කියා දුන් විදිහට පුරුදු වෙන්න. ඊට පස්සේ ධාතු විදිහට මේ ශරීරය ගැන බලන්න භාගතුන් වහන්සේ අපට කියා දුන්නා. ඒ විදිහට බලන්න. නවසීවතකය ගැන අපට කියා දෙලා තියෙනවා. කියන්නේ මරණය සුබකට විසිකරපු මරණයක් කුල් වෙලා විනාශ වෙලා නැති වෙලා යනකම් විවිධ ආකාරයට අපිට ගැන බලන්න කියා දීලා තියෙනවා. අපේ ශාරීරික ගලව ගලපා බලන විදිහවල් කියා තියෙනවා. අන් මේ විදිහ ඉගෙනගෙන අපි පුරුදු කරන්න ඕනේ. ඒතර ක්‍රමක්‍රමයෙන් මේ ආසාව දුරු වෙනවා. අසුබ වශයෙන් බලන විදිහ කවුරුත් වාසිය අපිට කියලා තියෙනවා. මේ විදිහට කරන්න කියලා. අපි අපේ ශරීරයේ ස්වභාවය මේ විදිහට සිහි කරාට භාගතුන් වහන්සේ කියා දෙනවා කිස් වලින් යටට යටිපතුලින් උඩට සමගින් සීමා වෙලා තියෙන මේ ශරීරයේ තිබෙන්නේ අසුචි වගේ දේවල් අපිරිසිදු දේවල් කියලා සිහි කරන්න කියලා කියනවා ඊළඟට තියෙන දේවල් වින්කර කර සිහි කරන්න කියලා මේ ශරීරයේ තියෙන්නේ කෙස් lone, near, that, some, මස් නහරවැල් ඇටකටු ඇටමිතුලි මේ විදිහට ශරීරයේ හැදිලා තියෙන කොටස් වෙන් කර කර සිහි කරන්න කියලා වෙන් කර කර බලන්න කියලා හිතේ. එතන අපිට මේ ශාරීරියේ ඇත්ත ස්වභාවය තේරෙනවා. ඇත්ත ස්වභාවය තේරෙන්න තේරෙන්න කලින් තිබුණ මුලා ස්වභාවය නැති වෙලා මේ ශරීරයට අපි ආස කරන්නේ මුලාවක ඉඳගෙන. මුලාවක ඉඳගෙනයි ශරීරයට ආස කරන්නේ. ඒක මේ වගේ. දැන් බලන්න අර ලස්සනට හුලං පොඹපු බැලුමක් තියෙනවා. ලොකු කෙනෙක් ඒකට ආස කරනවාද? වැඩුණු කෙනෙක් ඒකට ආස කරනවද? නැහැ. පුංචි ළමයි ඒකට ආස කරනවා නේද? පුංචි ළමයි ආස කරනවා. ඒ ලොකු කෙනා ආස කරගත්තා. දන්නවා මේක හිස් කියලා. ඒ පුංචි කෙනා ලොකු මාතුලන් පස්සේ ආස කරන්නේ නැහැ. අන් ඒ වගේ අපි මේ අපි මේ ඇත්ත ස්වභාවය දැනගත්තන් පස්සේ ආස කරන්නේ නැහැ. ආසාව අඩු වෙලා යනවා. ශාරීරික ස්වභාවය මෙයයි කියලා හඳින් දැනගන්න දැනගන්න ආසාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙනවා. ඉතින් ඒ විදිහට මේ අසුබ වශයෙන් ශරීරය ගැන සිහි කරන එක ටික ටික පුරුදු කරගෙන යනවා. පාට බහුල වශයෙන් පුරුදු කරන්න බෑ. එක පාට බහුල වශයෙන් පුරුදු කරන්න බැරි මේක හිතින් පුරුදු කරන එකක් නිසා. සිතින් පුරුදු කරන්න තියෙන නිසා බහුල වශයෙන් එකපාරට පුරුදු කරන්න බෑ. අපිට හිත අපට තේරුම් ගන්න අමාරු දෙයක් නිසා. ටික ටික පුරුදු කරන්න පුරුදු කරන්න අපිට හිත පහසුවෙන් මේ අසුබ වශයෙන් අපේ ශාරීරියේ ගැන බලන්න අකමැති පුරුදු කරගන්න පුළුවන්. ඒ විදිහට කලක් පුරුදු කරන්න කරන්න ශාරීරියේ කෙරේ තියෙන ඇල්ම ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඊළඟට භාගතුන් වහන්සේ අපිට කියලා දෙනවා ධාතු විදියට මේ ශාරීරිය ගැන බලන්න කියලා. භාගතුන් වහන්සේ අපට කියා දෙන්නේ කෙස් වලින් යටට යටිපතුලේ මුඩට සමගිය සීමා වෙලා තියෙන මේ ශරීරයේ සතර මහා ධාතුන්ගේ එක සතර මහා ධාතුන්ගේ සකස් වෙලා තියෙන එක මේ ශරීරයේ තියෙන්නේ පොළොවට පස් වෙලා යන දේවල් ඊළඟට මේ ශරීරයේ තියෙන්නේ වතුරට දී වෙලා යන දේවල් ඊළඟට මේ ශරීරයේ සිසිල් වෙලා දිවිලයන පිළිසුම් ස්වභාවයේ දේවල් තියෙනවා. ඊළඟට මේ ශරීරයේ වායුව දෙකතු වෙලා යන සමාගෙන යන ස්වභාවයේ දේවල් තියෙනවා. මේ විදිහට මේ ශරීරයේ තියෙන්නේ පඨවි ධාතුව. මේ ශරීරයේ තියෙන්නේ ආපෝ ධාතුව. මේ ශරීරයේ තියෙන්නේ තේජෝ ධාතුව. මේ ශරීරයේ තියෙන්නේ වායෝ ධාතුව. මේ විදිහට මේ ශරීරයේ තියෙන ධාතුමය ස්වභාවය ගැන උදට සිහි කරනවා. එහෙම සිහි කරන්න සිහි කරාට මේ ශරීරයේ කෙරේ තියෙන ඇල්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙලා. ඉතින් විදිහට සිහි කරලා ටික ටික පුරුදු කරන්න. පුරුදු කරන්න. ඒ ටික ටික පුරුදු කරන්න කරන්න අපිට හොඳට තේරෙනවා. පුරුදු කරගන්න පුළුවන් විදිහ. හොරු ඒ විදිහට පුරුදු වෙන්න පුරුදු වෙන්න අඛණ්ඩව කරගෙන යන්න ඕන. දවසක් දෙකක් කරලා හරියන්නේ අඛණ්ඩව දිගටම කරගෙන යන්න ඕන. හැමදාම දවසකට පොඩි වෙලාවක් හරි කමක් නැහැ. දිනපතා එහෙම නැත්නම් හැමදාම කරන්න පුළුවන් නම් සමහර දවස් වලට බැරි වෙන්න පුළුවන්. විනාඩි 5ක් හරි කමක් නැහැ. දවසකට කරගන්න පුළුවන් නම් මේ වගේ භාවනාවක් කලක් යනකොට සිත ඊටම සූපත් බවට පත් වෙයි. කාලයන් කරගෙන යන්න ඕනේ. අපිට වෙලාව නැහැ වැඩ වැඩි කියලා මගේ හරගත්තු. පස්සේ කරන්න කියලා හිතුවොත් අපිට කවදාවත් මේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා විනාඩි 5ක් හරි කමක් නැහැ. කාලයක් ගන්න දවසකට ඒ වෙලාව අකන්නු කරන්න හැමදාම කරන්න. එතකොට කලක් යද්දී බොහොම පහසුවෙන් මේ භාවනා කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර ඒ විදිහට කාමයන් ගැන තියෙන අල්ම බැහැර කරගන්න උත්සාහ කරන්න ශාරීරික කිරේ තියෙන මේ චුණු අල්ම ක්‍රමක්‍රමයෙන් අඩු කරගන්න බලන්න. ඒ වගේම තමයි ඊළඟට භාගතුනාශය අපට කියා දීලා තිබුණේ පව් කරන කෙනා මරණයට බයයි. පව් නොකොට පිටහම් කරගන්න කෙනා මරණ ඉදිරියේ බය නොවී ඉන්නවා. කියලා බුදු පස්සේ කියන්නේ. ඒතර අපිට ඒ විදිහට ජීවිතය දියුණු කරගන්න පුළුවන්. කාමයන් ක්‍රියාව බැහැර කරගනිමින්, ශාරීරික ක්‍රියාව බැහැර කරගනිමින් වාසය කරද්දී හොඳට බින්දහම් කරගන්න. දැන් කාමයන් ක්‍රියේ තියුණුවල්මක් තියෙනවා, ශාරීරික ක්‍රියේ තියුණුවල්මක් තියෙනවා. එයාට බින්දහම් කරගන්න බෑ. එයාට ප්‍රාණඝාතයෙන් බේරෙන්න බෑ. ප්‍රාණඝාතය වැළකීමෙන්, ප්‍රාණඝාතය කිරීමෙන් නාසුදු බෑ. කාමයන් කෙරෙහි නිදු කෙනා ශාරීරික කෙරෙහි නිදු කෙනා ශිල්පද ආරක්ෂා කරගන්න අසමර්ථ වෙනවා ඒ නිසා අපි කාමයන් කෙරෙහි ආශාව බැහැර කරගන්න ශාරීරික කෙරෙහි ආශාව බැහැර කරගන්න ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට හිත පුරුදු කරනකොට ශිල්පද පහසුවෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. පිනට නැවෙනවා. පවෙන් ඈත් වෙනවා සිකර. ඒතර අපි මේ විදිහට අපිට උඩ හිත ආරක්ෂා කරගන්න පුළුවන්. මේ විදිහට යමෙක් ධර්මයේ ප්‍රයෝග කරනවා නම් එයාට භාගතුන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති වෙයිද නැද්ද? විශ්වාසය ඇති වෙනවා. යම් කෙනෙක් මේ විදිහට ධර්මයේ ප්‍රයෝග කරන්න නම් භාගතුන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් තියෙන්න ඕනේ. භාගතුන් වහන්සේගේ අවබෝධය පිළි නොගත්තොත් ඒ පිළි නොගන්න කෙනාට කාමයන්ගෙන් නිදහස් වීම පිණිස ඒ කාමයන්ගේ ආදීනව ආදේශී කරන්න හිත දෙමින්නේ නැහැ. ඊළඟට භාගතුන් වහන්සේගේ අවබෝධය පිළිගන්න කෙනාට ශාරීරික ක්‍රියාවන් දුරු කරගන්න හිත නැමෙන්නේ නැහැ. ඒතර භාගතුන් වහන්සේගේ පැහැදීම ඇති කර නොගත්ත කෙනාට පින්දහම් කරන්න, පවෙන් නිදහස් වෙන්න හිත නැමෙන්නේ යම් කෙනෙක් භාගතුන් වහන්සේ කෙරෙහි හිත හදවගත්තොත් භාගතුන් වහන්සේ අවබෝධය අදාහගත්තොත් අන්න එයාට හිත නැවෙනවා කාමයන්ගෙන් බේරෙන්න නෑ, නිදහස් වෙන්න නෑ කියලා. ඇයි එහෙම හිතන්නේ? භාගතුන් වහන්සේ තමයි අපට කියන්නේ කාමයන් ගැන. කාමයන් කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා අපට කියන්නේ භාගතුන් වහන්සේ. ඒතර යම් කෙනෙක් භාගතුන් වහන්සේ ආબોධය අදහගත්තොත් පිළිගත්තොත් එයාට තේරෙනවා භාගතුන් වහන්සේ කාමයන් ගිනි අඟුරු වලක් වගේ අපට කියලා දුන්නා. ගිනි අඟුරු වලක් වගේ කියලයි අපට කියලා දුන්නේ. ඒක ඇත්ත කියලා යට තේරෙනවා යම් කලකට. භාගතුන් වහන්සේ හැඬ විට ලෝකයේ වෙන කිසි කෙනෙක් මේ කාමයන්ගේ ස්වභාවය ගැන කියලා දීලා නැහැ. මේක දැවිලි සහිතයි, පීඩා සහිතයි, දුක් සහිතයි කියලා කාමයන් ගැන කියලා දීලා නැහැ. මේ නිදහස් වෙන්න කියලා කියලා දීලා නැහැ. ඒතර භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්මයේ තේරුම් අරගෙන පිළිගත්ත කෙනා භාගතුන් වහන්සේ විශ්වාස කරනවා. විශ්වාසයෙන් යුක්තව හොඳ සීනුවණින් ඉන්නකොට එයාට තමන් තුලම තේරෙනවා කාමයන් නිසා ඇතිවෙන දැවිලි. කාමයන් නිසා ඇතිවෙන දුප්පීඩක් තේරෙනවා. එතකොට ඒ විදිහට තේරෙන්නේ සිහිනුවණින් ඉන්නකොට. එහෙම සිහිනුවණින් ඉන්න ඉන්නකොට කාමයන්ගේ දැවිලි තේරෙනකොට එයාට සිහි වෙන්නේ කවුද? කවුද සිහි වෙන්නේ? ඈ? භාගතුන් වහන්සේ සිහි වෙනවා. එයාට තේරෙනවා භාගතුන් වහන්සේ මේක තමයි මට කියලා දුන්නේ. මේ ධර්මයේ තමයි අපට කියලා දුන්නේ කාමයන් දුක්සහිතයි කියලා කිව්වේ මේකයි ඇත්තනේ දැන් මම මේ විඳිනවා ඒක කියලා ඒ මොහොතේම Tamanට තේරෙනවා භාගතුන් වහන්සේ මේ කාමයන් අතහරින්න කියලා අපිට කිව්වේ මේ නිසා අපි දුක් විඳිනවා කියනත්තක් තිබුණේ නෑ භාගතුන් වහන්සේට අපිට දුකින් නිදහස් වීම පිණිසයි භාගතුන් වහන්සේ අපිට කාමයන් අතහරින්න කියලා එහෙනම් භාගතුන් වහන්සේ කාන්තින්ම කාමයන් ගැන මනාකොට දැනගෙනයි මේක කිව්වේ. කාමයන් ගැන නොදන්න ඕන භාගතුන් වහන්සේට මේ ගැන කියා දෙන්න බෑ. භාගතුන් වහන්සේ කාමයන් ගැන දන්නවා. කාමයන්ගේ දැවිලි ස්වභාවයන් දැනගෙන කාමයන්ගෙන් නිදහස් වෙලා සූපත් බවට පත් වෙලායි තියෙන්නේ ඒකාන්ත වශයෙන්ම. එහෙම නැත්නම් අපිට මේ ගැන කියා දෙන්නේ නැහැ කියලා තේරෙනවා. අන් මේ විදිහට කල්පනා කරන දිනාට කාමයෙන් නිදහස් වෙන්න හිත නැමෙනවා. බලන්න භාගතුන් වහන්සේගේ විශ්වාසය තියෙන කෙනා භාගතුන් වහන්සේගේ ආභෝධය අදා ගන්න කෙනා තමන්ගේ ජීවිතේ නැඹුරු වෙලා වාසය කරනවා. ඒ තමන්ගේ ජීවිතය තුළ තමයි මේ කාම දැවිල්ල කාමෙන් විඳින දුක් පීඩා ඔක්කොම තේරෙන්නේ. ශාරීරික ගැන තියෙන ඇල්ම ඒ නිසා උපදින දුක තේරෙන්නේ තමාගේ ජීවිතේ නැඹුරු වෙලා වාසය කරන කෙනා. ඊළඟ පවක් කරවම පව නිසා පසුතැවෙන ස්වභාවය තේරෙන්නේ තමන්ගේ ජීවිතේ නැඹුරු වෙලා වාසයකද කියලා. තමන්ගේ ජීවිතේ නැඹුරු වෙලා තමාගේ ජීවිතය ගැන සිහිනුවණින් කල්පනා නොකරන කෙනාට කාමයන් නිසා දැවෙන ස්වභාවය, කාමයන් නිසා දැවෙන ස්වභාවය තේරෙන්නේ කාම ගින්නේ දැවි දැවි, දැවි දැවි, පිච්චි පිච්චි කාමෙන් පස්සේ මෙයා යනවා. එයා දන්නේ මට මොකද මේ වෙන්නේ කියලා. බලකටියක් පාඩම පළඟැටිය වේගින් ගිහිල්ලා ගින්දරට වහනවා. ගින්දරට වහදු ගමන් වහ ගින්දරේ හැප්පුණ ගමන් එයා පිච්චෙනවා. නමුත් එයාට තේරෙනවද මම මේ ගින්නක වැහුවා? මම පිච්චුණා කියලා තේරෙනවා. නෑ. ගින්නේ වහලා සමහරට පිච්චිලා බේරෙනවා. ආයා වේගින් ඈතට යනවා. එතකොට තේරෙනවද යාට? මට වැරදුනානේ. මම ගින්නේ නෑ ඇහුවේ. මට පිච්චුණා. කියලා යාට තේරෙනවා. එයා හිතනවාද මම ආයනම් ගින්නට යන්න හොඳ නෑ කියන. එහෙම හිතන්නේ. එයා ආවට වඩා මේකෙන් ආපහු ගින්නට යනවා. නේ? අන්නේ වගේ තමයි කාමයෙන් ගැන නොදන්න කෙනා කාමයන් නිසා තැවිනවා, දැවිනවා, අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඒ ශෝකයේ දුරු කරගන්න ආය කාමයකට යනවා. ආයත් පතන්නේ කාමයට. බලන්න ඒ ස්වභාවයනේ මනුෂ්‍යය තුළ තියෙන්නේ. එතකොට යාර පළකටිය වගේ නේ. නේ පළකටිය වගේ ගින්නට වා පුංචි ආස්වාදයේ නිසා ගින්නේ වා විනාශ වෙලා යනවා. ඒ වගේ තමයි මිනිස්සයා කාමයන්ට ඇදිලා යන්නේ අපේ හිතේ. ඉතින් අපි මේ ස්වභාවයෙන් තේරුම් ගන්නට නම් අපේ ජීවිතයේ ස්වභාවයට අපේ ජීවිතයට අපිගෙන අපිව සෝදිසියෙන් වාසය කරන්නට හොඳට සිහිනවන උපදෝගෙන වාසය කරන්නට ඒ විදිහටයි ධර්මයේ මුල් කරන්නේ. හොඳට සීනුවණෙන් අපේ ජීවිතේ නැඹුරු වෙලා, තමාගේ ජීවිතේ නැඹුරු වෙලා හොඳට බලපොරු. තේරෙනවා කාමයන් නිසා විඳින දුක. එතකොට එයා කාටවත් චෝදනා කරන්නේ. අරයා මට වැන්න, අරයා මට අවනාසුණා, අරයා මාව දාලා ගියා, අර බඩු මුට්ටු මට නැති වුණා, මේවා හොරු ගත්තා, මේවා නැසුණා කියලා විලාප දෙන්නේ. එයා දන්නවා. ඒව මම නැති වෙලා තියෙනවා. එයාට ඒ දුක් පීඩා මුකින් තොරව වාසය කර පුළුවන් විදිහට හිත සකස්. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ කාමයන්ගෙන් යට වෙලා දුක්ගිනි ගොඩේ ජීවත් වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ පෙන්නපු මේ ධර්මයන් අපි ඉගෙන ගත්තොත් ඒ ධර්මය පිළිගත්තොත් අන් ඒ පිළිගත් කෙනා පිළිගත් මොහොතේ පටන් තමාගේ ජීවිතය ගැන සෝදිසියෙන් ඉන්නේ. හොඳට සිහි කල්පනා උපදවගෙන තමා ගැනම තමන් කල්පනා කරන. එතකොට පේනවා කාම දැවිල්ල, කාම නිසා ඇතිවෙන දුක් පීඩා තේරෙන තේරෙනවා. ශාරීරික නිසා ඇතිවෙන ශාරීරික ආශාව නිසා ඇතිවෙන දුක් පීඩා තේරෙනවා. දැන් කිස් ගහක් පැහෙනකොට ඒක නිසා දුක හට ගන්නවා. පීඩා හට ගන්නකොට එයාට තේරෙනවා වාසේ මේ ශාරීරික ආශාව නිසා දුක හට ගන්නවා කියලා කිව්ව දේ ඇත්තයි කියලා තේරෙනවා. අන්න ඒ විදිහට ධර්මයේ තේරුම් ගත්තොත් එසේ ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්නට භාගතුන් වහන්සේ අවබෝධය ඇත්තයි කියලා තමාතුල යම් පිළිගැනීමක් තිබුණා අන්නේ පිළිගැනීම බලවත් දෙයක් වඩ පාපේ. ඒ විදිහට තමයි භාගතුන් වහන්සේ අවබෝධය කෙරෙහි තිබෙන පැහැදීම බලවත් වෙන්නේ. දැන් ආරම්භයේදී යම් කෙනෙක් තුල භාගතුන් වහන්සේ අවබෝධය අදහ ගැනීමක් තමයි තියෙන්නේ. භාගතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං සම්මා සම්බුද්දයි කියලා අදහ ගන්නවා. ඒ විදිහට භාගතුන් වහන්සේ අවබෝධය අදාහගත්ත කෙනා ක්‍රමක්‍රමයෙන් ඒ භාගතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව තමගේ ජීවිතයේ දෙස බලනකොට ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මයේ තමගේ ජීවිතය තුළ තේරුම් ගන්න පුළුවන් කලක් එනවා. ආන් ධර්මයේ ජීවිතය තුළින් තේරුම් ගන්නකොට භාගතුන් වහන්සේගේ අවබෝධය ඇත්තයි ඒක සත්‍යයි ඒ කියදුන් දෙය ඇත්තයි කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එතකොට භාගතුන් වහන්සේ ගැන තියෙන විශ්වාසය පැහැදීම ස්ථිර දෙයක් බවට පත් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ. නිසා ආරම්භයේදී කවුරුත් කළ යුත්තේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය කෙලිහි පැහැදිලි ඇති කරගන්න නම් භාගතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න ඕනේ. ඒතර ඒ විදිහට භාගතුන් වහන්සේ අවබෝධය අදාහ ගත්තොත් එයා භාගතුන් වහන්සේගේ ගුණ පිළිගන්නවා. භාගතුන් වහන්සේගේ ගුණ පිළිගන්න කෙනා ඒ භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඉන්නවා. සිහි කරන්න පුරුදු වෙනවා. ඒ බුදු ගුණ සිහි කරන්න පුරුදු වෙනවා. ඒතර භාගතුන් වහන්සේගේ ගුණ සිහි කරන්න සිහි කරන්න එයාගේ හිතට සුව පහසුවක් ඇති වෙනවා. යම් කලකදී යාට තේරෙනවා මම භාගතුන් වහන්සේ කිරී නැඹුරු සිතින් ඉන්නේ. භාගතුන් වහන්සේකින් බැහැරව මගේ සිත පවතින්නේ නැහැ. එයාට යම් දුක් පීඩාවක් දැනුණා භාගතුන් වහන්සේ සිහි වෙනවා. යම් සැපසමනසක් ලැබුණත් භාගතුන් වහන්සේ සිහි වෙනවා. ඉතින් අන්න ඒ ඒ විදිහට හිත පුරුදු කරන්න පුරුදු කරාට තිබුණු කාර්කශ දුක් පීඩාවක් සහිත රෝගයක් හටගත්තා. ලෙඩ දුකක් ඇති වුණා. මොනවා විදියට? මොකද ජීවෙන්නේ මොනවද? ඒතර යා ජීවෙන්නේ බහකුතු වාසය. ඒතර යා දන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැමුණු සිටින් වාසය කරුත් යා කෙනෙක් එයාට සුගතිය හිමි වෙනවා. සුගතිගාමී වෙනවා. එනම් මට විපතක් නැහැ. කියලා ජීවෙනවා. ඉතින් මේ විදිහට බුදුගුණ සිහි කරමින් භාගතුන් වහන්සේ කෙරෙහි නැමුණු සිටින් වාසය කරන්න යමකට පුළුවන් නම් ආංගයා තමාගේ සිතගෙන හොඳට සෝදිසින් ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. බුදු ගුණ ගැන හොඳට සිත පිහිටවගෙන බුදු ගුණ ගැන හොඳට ශ්‍රද්ධාවෙන් බුදු ගුණ සීකරට චුරුදු වීමත් එක්ක හිතේ හිමිහි බහැර දුවන ස්වභාවය ටික ටික අඩු වෙනවා. එතකොට කාමයන් ගැන හිතේ තියෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. කාමයන් නිසා ඇති දෙවිලි තේරුම් ගන්න පුළුවන්. ඒ සිහි නුවණ තියෙනවා. එතන කාමයන් කෙරෙහි තියෙන ආසාව බැහැර කරගන්න කාමයන්ගේ ආදීනව හොඳට සිහි කරන්න පුළුවන්. විභාගතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැත්තම් කාමයන් ගැන තියෙන ආසාව නැත්නම් ඒ කාම නිසා විඳින දුක් පීඩා තේරුම් ගන්න බෑ. ආදීනව සිහි කරගන්න බෑ. සිහිනුවන නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න කාමයෙන් කිරී තියෙන ඇල්ම බැහැර කරගන්නට, ශාරීරියේ කිරී තියෙන ඇල්ම බැහැර කරගන්නට, පින්දහම් කරන්නට, පවෙන් වලකින්නට මේ හැම ආකාරයකින්ම හිත යමකට ගන්නට නම් මූලික වශයෙන් අපි භාගතුන් වහන්සේගේ අවබෝධය අදහගත් අයවටපත් වෙන්න. භාගතුන් වහන්සේ අවබෝධය අදහගන්නට නම් ජීවිතය ගැන අපිට කියා දුන් මේ ධර්මය අපි හොඳට අහන්න ඕන. අහලා ඒ ධර්මය දරා ගන්න ඕන. හොඳින් ධර්මය අහන්න ඕන, කන යොමාගෙන අහන්න ඕන, අසු ධර්මයේ දරා ගන්න ඕන. දරා ගන්නවයි කියලා කියන්නේ ඒ ධර්මයෙන් පිළිගන්නවා කියන එක. එසේ ඒ ධර්මයේ පිළිගත්ත කෙනා ඒ ධර්මයේ මතක තියාගන්න බෑමක් කරනවා. මතක තියාගන්න මතක මතක තියාගැනීම පිණිස කටයුතු කරනවා. ඒ ධර්මයේ නැවත නැවත අහනවා. ඒ විදිහට ඒ ධර්මයේ මතක තියාගන්න එයා උත්සාහ කරනවා. එතකොට කණේ කණේ වාගේ ධර්මය අහන්න ඕන. ඒ ධර්මයේ මතක තියාගන්න දරා ගන්න ඕන. ඊනොසේ දරාගත ධර්මය කියන්නේ නැත්නම් පිළිගත් ධර්මය ධර්මයේ අර්ථය තේරුම් ගන්න. අර්ථය විමසලා බලන්න ඕන. ඊටසේ අර්ථය විමසලා බලමින් ඒ අර්ථයට අනුව ජීවිතය පුරුදු කර ගන්න. ඒ කියන්නේ ධර්මයේ කියලා තියෙන ආකාරයට පුරුදු වෙන්න. අන්න එහෙම පුරුදු වෙන්න වෙන්න අපිට භාගතුන් වහන්සේ වෙන්නට ධර්මයේ සත්‍ය ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරෙන්න තේරෙන්න එහෙම තේරුම් ගන්න තේරුම් ගන්න භාගතුන් වහන්සේ කෙරෙහි අපි තුල ඇති වෙච්ච පැහැදීම නොසිල් වෙන දෙයක් වඩ පාට. එතකොට යන තවදුරටත් ඒ ධර්මයේ පුරුදු කරගෙන යන්න පහසුයි. මොකක්ද යා පුරුදු කරන්නේ? ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ ශ්‍රවණය කරන්නේ කොහොමද? කන යොමාගෙන අහනවා. Tamanට අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් කන් යොමාගෙන අහනවා. ඉතින් මේකත් අමාරු එකක්. මේක තමයි මූලික වශයෙන් කරන්න තියෙන්නේ. මේක ලේසියිද? අමාරුයි මොකද අපේ අපේ කන ධර්මය අහලා හුරුච්ච කන නෙවෙයි නම් ප්‍රතිනේ නේද? අපි නොයෙකුත් දේවල් අහලා හුරු වෙලා ඒවට ඇදලා ගිහින් කන්නේ තියෙනවා. නේද? කාමෙන් ඔස්සේම අපි ආසයින් හිටපු අයනේ මිනිස්සු කියලා කියන්නේ. ඉතින් එහෙම හුරු වෙලා තිබුණා අපිට ධර්මයේ අහන එක එක පාට හුරු කරගන්න අමාරුයි. ඉතින් අපි ඒකත් පුරුදු වෙන්න ඕන. ඒකත් පුරුදු වෙන්න ඕන. අපිට සබහාට මුලින්ම කොහොම ටිකයි හිතට යන්නේ. අපි නැවත නැවත අහන්ට අහන්ට හොඳට කන ඒවාගෙන අහන්ට පුළුවන් කලක් වෙනවා. ඒ විදිහට කලක් පුරුදු කරනකොට ඒ අහපු ධර්මයේ අපි ටිකක් හරි. අපි ඉතින් අපි ධර්මය ධර්මය අහනකොට සම්පූර්ණයෙන් මේ ධර්ම කාරණා සියල්ලම අපිට අහගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ටිකයි නම් අපිට ඇහුනේ ඒ ටික හරිය අපි පිළිගන්න ඕනේ. දරා ගන්නවා කියන්නේ ඊට පස්සේ අපිට ඒ දරාගත් ධර්මයේ අර්ථය හොඳට විමසලා විමසන්න ඕනේ. ඊට පස්සේ ආර්ථයට අනුව ජීවිතය හැද ගහ ගන්න ඕනේ. ආන් එතකොට අපිට ක්‍රම ක්‍රමයෙන් හේතු ත්‍රිසතු වෙන ආකාරයට හිත බලවත් වෙන ආකාරයට හිත පෝෂණය කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධර්මයේ තුරු කිරීමේ. ඒ නිසා මේ පින්වත් සිළු දෙනාටම අපි ආශිර්වාද කරන්න කැමති සිත් පතන්න කැමති භාගතුන් වහන්සේ පිළියම් පාල බොහෝ කලක් ගත වෙලා තියෙන යෝග ක්‍රීඩා ඔබාතිකාට ඒ භාගතුන් වහන්සේ වනාකොට දේශනා කොට වදාළ ඒ ධර්මයේ පිළිපැදීමක් ලබන්නට අද දවසේදී පුළුවන්කම තියෙනවා. මේ ධර්මයෙන් උපරිම ඵලතුලිය ලබන්නට අද දවසේ පුළුවන්කම තිබෙනවා. මේ ධර්මයේ ජීවමාන ධර්මය මේ ධර්මයේ විශ්වාසයෙන් පුරුදු කළොත් ඒ පුරුදු කරන සිළු දිනාටම මේ ධර්මයේ ප්‍රතිඵල ඒකාන්තයෙන් ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ භාගතුමා ශ්‍රී වදාළ ධර්මයෙන් සිත පෝෂණය කරගෙන දියසක බැහැර කරති. දුක් පීඩා බැහැර කරති. සෝපහසු නිර්භීත වූ ජීවිතයක් උපදව ගන්නට මේ සියලු දිනාටම දුර්ලභ වූ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු